පින්වතුනි බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පෙන්වන ධර්මය මේ ලෝකේ කිසි කෙනෙක් පෙන්වන දෙයක් නෙවෙයි. ඒ බුදුරජාන් වහන්සේ පෙන්වන කරුණු වචන ලෝකේ කතා කරාට ඒ පද ගැළපිලි ස්වභාවය එක්ක හම්බ වෙන ගම්භීර බව කල්යාණ මිත්‍රය ඇතුලින් කියවෙන බුදුරන් වහන්සේගේ ධර්මය මොකද්ද? ගම්භීරයි, ගැඹුරුයි. දකින්න දුෂ්කරයි. අවබෝධ කරගන්න දුෂ්කරයි. තේරෙන වැටහෙන ගැළපෙන එකක් නෙවෙයි. තරකයේ ඇසිරීමක් හෙදෙන්නේ නැහැ. ඒ වගේම ශාන්ත ප්‍රණීත නිපුණ පඬිත වේදන අපි මේක විස්තර වශයෙන්ම අපි ධර්ම සාකච්ඡාවකත් පැහැදිලි කරන්නට යෙදුනා. මේක තමයි තථාගතයන් වහන්සේගේ ධර්මය. අපි හිතනවා අනිත්‍ය ගැන කතා කරාම, පංච උපාස්කන්ධ ගැන කතා කරාම, බොජ්ජංග ගැන කතා කරාම, ආරෂ්ඨාංග මාර්ග ගැන කතා කරාම, සිල් රකින්න පිළිබඳ කතා කරාම, පැවිද්ද ගැන කතා කරාම බුදුන් වහන්සේ ධර්මයේ කියලා. නමුත් පින්වතුනි ඒවා අතීතයේ ඉඳලම විමුක්තිකාමින් කරපු දේවල්. ඒවා විමුක්තිකාමින්ට වැටහෙන විමුක්තිකාමින් කර ප්‍රතිපදා අනුගමනය කරපු දේවල්. ඒ සමාජයේ තුලදීම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඒ වචනම භාවිතා කරලායි පෙන්වන්නේ බුදුරන් වහන්සේට පමණක් ආවේනික ධර්මය. ඒ ධර්මය ගැඹුරු දුද්දස්ස දුරනුබෝධ මෙන්න මේ වෙනස්කමක් තියෙනවා. ඒ වෙනස්කම අර පද වැඤ්ඤන පිළිවෙලත් එක්ක තියෙන්නේ. අපි මේ පද වැඤ්ඤන පිළිවෙල හරියට ඉගෙන ගත්තේ නැතිනම් අපට වෙනස්කම කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒ පද වැඤ්ඤන පිළිවෙල අපට අනිවාර්යෙන් හම්බෙන්නට ඕනේ. එතනයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. මේ බුදුරන් වහන්සේගේ ධර්මයට පින්වතුනි විශේෂයක් කියනවා. ඒ තමයි බුදුරන් වහන්සේගේ ධර්මයට කියනවා අස්සතවා පුතුජනෝ ධර්මය අහපු නැති කෙනාට කියනවා අස්සතවා පුතුජනෝ. අස්සතවා පුතුජනෝ කියලා කියන්නේ අස්සතවා කියන්නේ අහලා නැහැ ධර්මය. අස්සතවා පුතුජනෝ කියන්නේ ධර්මය අහලා අසතවානේ වචන කියන්නේ ධර්මය අහලා නැහැ. අන්න ඒ කෙනාගේ ලක්ෂණය තමයි අරියාණං අදස්සාවි අරිය ධම්ම සක්කෝවිදු අරිය ධම්මී අවිනීතු සප්පුරිසාණං අදස්සාවි එතකොට එහෙනම් සැබෑවටම ගත්තොත් දැන් අපි දන්නවා දෙව්දත් එහෙමත් බණ කිව්වනේ හැබැයි දෙව්දත් බණ නෙමෙයි කිව්වේ බුදුරණවහන්සේ ධර්මයේ නෙමෙයි මොකද දෙව්දත් කතා කරේ දෙව්දත් කතා කරන්නට යෙදුනේ සමාජයේ ඒ ඒ අයට පැහැදිලි කරන්න පුළුවන් විමුක්තිකාමී සමාජය දෙයක් දැන් අපි අද හිතනවා අනිත් එක කතා කරන බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා. ඊළඟ අපි හිතන පංචපාස්කන්ධ ගැන බොජ්ජං ගැන කතා කරලා බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා. ඒව සමාජයේ ඊවහාරික දේවල්. බුදුරණවහන්සේගේ ධර්මයේ කතා කරන්න නම් අපි හිතන සුතවාරිය ශාවක වෙන්නට ඕනේ. සුතවා සුතවත් වෙන්නට ඕනේ. සුතවත් කියලා කියන්නේ අහලනේ ධර්මයේ. අන්න සුතවා ආර්ය ශාවක ලක්ෂණ සුතවා. කාගේ දේද ඇහුවේ? බුදුරජාණන් වහන්සේගේ දේ ඇහුවේ. දැන් බුදුරන් වහන්සේකදී ඇහුවනම් පින්වතුනි ඒ ඒ කාරණාව අනිත්‍ය ගැන කතා කරනවා කියන එක නෙවෙයි. පංච උපාස්කන්ධ ආයතන පටිසමුප්පාද නැත්නම් ආරෂ්ඨාංග මාර්ගයේ බොජ්ජංග ඉව ගැන කතා කරනවා කියන එක නෙමෙයි. බුදුරන් වහන්සේගේ ධර්මය මොකද්ද? සක්කාය නිරෝධය ධර්මයක්. සුඛියත්‍ය ඉක්මවන ධර්මයක්. ඒක ගැළපෙන සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක්කන්තේ ගැළපෙන දෙයක් නෙමෙයි. ඒ ධර්මයේ ස්වභාවය ගැඹුරුයි. අතක්කාවචරයි. නිපුණ පඬිත වේදනීය දුද්දස දුරණබෝධ සන්තපණීත මෙන්න මේ ධර්මයන්. අන්න ඒක කෙනෙක් අහලා තිබ්බනම් ඒකේන පැහැදිලි කරන කාරණාව අන්න එයා තමයි කල්යාණ මිත්‍ර සත්පුරුෂයෙක් වෙන්නේ. එයා සුතවා අහපු ධර්මයේ කියන්නේ. බුදුරන් වහන්සේගේදී. එතකොට දැන් දෙව්දත්ලා ඊළඟට ඒ අනිත් අයට ඒක නැති වුණා. එයාලා කතා කරේ බුදුරන් වහන්සේගේ කිවට සමාජයේදී බුදුරන් වහන්සේගේ ධර්මයේ තේරෙන එකක් ගැළපෙන එකක් නෙමෙයි ගැඹුරු දෙයක්. මෙන්න මේ ගැඹුරු ධර්මය ගහම්බීර ධර්මය යම්කිසි කෙනෙක් කතා කරනවා නම් පැහැදිලි කරනවා නම් සුතවා කියන කාරණාව එක්ක අපි අනුගත වෙන්නට ඕන. එහෙම නැතුව හරියන්නේ නැහැ. සුතවා කියන කාරණාව එක්ක බලන්නට වෙනවා අහපු කාරණාව බුදුරණවහන්සේගේ ධර්මයේ. අද අපි ගොඩක් හිතාගෙන ඉන්න පින්වතුනි බුදුරණවහන්සේගේ ධර්මයේ කියනට අර සමාජයේ වචන ටික ඊළඟට අද අපි හිතන් ඉන්නවා බුදුරණවහන්සේගේ ධර්මයේ කියනකොට මේ බුදුරණවහන්සේ ඕ එක එක જાති කිව්වද දැන් ඔබ දන්නව නේද බුදුරණවහන්සේ සිනහාවක් පහල කරන අර්ථයක් ඇතුවනේ. එතන බුදුරණවහන්සේ වචනයක් කතා කරන අර්ථයක් ඇතුව. බුදුරණවහන්සේ කතා කරපු වචනේ ඒ විදිහට අපට ගන්න පුළුවන්කම ලැබුණොත් ඒ විදිහටම හැබැයි ඒක අහලා අපට තේරෙන ටිකක් ගත්තොත් එහෙම ප්‍රශ්නයක්. ඒ ඒකදී ඒකදී වෙන්නේ හරියට අහපු නැති නිසා අපිට තේරෙන දෙයක්. අපි දැන් මම හිතන්නේ ඔබ ධර්ම සාකච්ඡා 123 124 මේ වුණා නම් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ අපි ලස්සනට පැහැදිලි කරා කතා වුණා මේ අපි අහන කාරණාව බුදුරණවහන්සේ කිව්වට වැඩිපුර දෙයක් අඩු කරලා තමයි අපි ගන්නෙ. ඉතින් එහෙම නොවි බුදුරණවහන්සේගේ තියෙන ධර්මයේම ගන්නවා නම් ඒකම අහුම්කම් දෙනවා නම් අර සුතාඩතාවට සාපරිචිත මනසානුපික්කිත අධිත්‍ය සුප්පට විද්දා වෙනවා නම් අන්න එයාට තමයි පින්වතුනි මේ ධර්මය කරා යමු වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම අපි අන්‍ය විමුක්ති කාමයෙන් කරපු දෙයම තමයි කරන්නේ. ඉතින් ඒ නිසා බුද්ධ කියන වචනේ අර්ථය එන්නේ ඒ ගැඹිරු ධර්මයත් එක්ක.